1956 අප්‍රේල් මාසයේ මුල් සති එකමාර තුල පළ වූ පුවත්පත්වල ප්‍රධාන ප්‍රවෘත්ති හා සිරස්තල කීපයක් ඔබට මතක් කරන්න පුළුවන්ද? දේශපාලන ඉරණම විසඳන මහා සටන. ලංකා පාර්ලිමේන්තුවේ තුන්වන මහා මැතිවරණය හෙට ආසන 42ක් සඳහා ඉදිරිපත් වී සිටින අපේක්ෂකයින් 99 දෙනෙකු අතර පවත්නා සිවුණු තරගයකින් මේ මැතිවරණයෙන් මහජන එක්සත් පෙරමුණ ජය ගන්නා බව මට ඒකාන්තයයි. මහජන එක්සත් පෙරමුණේ නායක SWRD බණ්ඩාරනායක මහතා නිකුත් කරන ලද ප්‍රකාශය මගේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති බණ්ඩාරනායක මහතා ප්‍රකාශ කරයි. රාජ්‍ය භාෂාව, හාල් මිල, බස් සේවය, නම්බුනාම, සමූහ ආණ්ඩුව. මාගේ පක්ෂය බලයට පැමිණෙන පමණින් මම ආඥාදායකයෙක් නොවෙමි. ජයග්‍රාහක මහජන එක්සත් පෙරමුණේ නායක SWRD බණ්ඩාරනායක මහතා කොරගොල්ල බලවේදී මහාදීන මහාදීන ජනතා යුගයේ පීතෘවරයාණෝ ජාතික ප්‍රශ්න සහ සමාජීය සංවර්ධනය ගැන දිවංගත අගමැති SWRD බණ්ඩාරනායක මහතා පැවැත් වූ කතා ඇසුරක් කර සකස් කරන විශේෂ වැඩසටහනක්. Yeah. අද නගර දෙකක් සහ මුහුදු දෙකක් එක් වූවා වැන්න. නගර දෙකක් එක් වූයේ බහුජන සමාදරයේ නැමැති රන් හූයනි. රන් හූය වියන ලද්දේ ජනනායක බණ්ඩාරනායක විසිනි. කොළඹ සිට මහනුවර දක්වා උරෙනුර ගැටීමෙන් සිටි මහජනකාය නව අගමැතිවරයාට දැක්වූයේ මුළු හදපත්ලෙන් නගින ආදරය බව පෙනේ. ඒ 1956 අප්‍රේල් මාස 15 වෙනි ඉරිදා එක්තරා සිංහල පුවත්පතක මුල් පිටුවේ පළ වූ ප්‍රධාන ප්‍රවෘත්තියේ මුල් වාක්‍ය කීපයයි. පැවැත් වූ මහා මැතිවරණයෙන් විශිෂ්ට දේශපාලන ජයග්‍රහණයක් ලැබූ දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා ස්වකීය අගමැති පදවියේ වැඩභාර ගත්තා මුලින්ම කලේ ශ්‍රී දළදා වහන්සේ වැඳ පුදා ගැනීමට මහනුවරට යාමයි. දිනය 1956 අප්‍රේල් මාසයේ 14 වෙනි සෙනසුරාදා ස්ථානීය මහනුවර දාදා මාලිකාව මම රාජකාරිය මාර්ගන පළමුවෙන්ම උත්සවයකට සමුනේ අපේ මේ ඓතිහාසික මහනුවර නගරයට දවදා වහන්සේ වඳින්ට මම ධම්මම කියා තිබෙනවා මහජනයාගේ කරුණාවෙන් අනුකම්පාවෙන් උත්සව තොරන් මල් මාලා කටි ප්‍රමාණයකට අඩු කරන්නේ කියලා තමුනාංශලාගේ වැඩ වඩා සාර්ථක ලෙස කරන්න පුළුවන් වීමට මම විශ්වාස කරනවා අනික ඇමතිවරු മന്ത്രിවරු ඒ හැටියටම සමහර විට ක්‍රියා කරනවා ඇති මට කියන්න තියෙන අවසාන ලෙස මෙපමණයි අපේ සම්පූර්ණ මහන්සිය අවංක උත්සාහය අපි පුද කරනවා ශ්‍රී ලංකාව වෙනුවෙන් යම් කිසි විශ්වාසයක් මහජනයා අපි කරෙහි තබා තිබෙනවා මේ වෙලාවේදී. යම් කිසි විශ්වාසයක් ගරුතර මහසංඝ රත්නයේ අප වෙනුවෙන් ඇති කර තිබෙනවා නම් නැවත වරක් අපේ ආගම වේවා භාෂාව වේවා මේ රටේ පොදු ජනතාවගේ සමසිද්ධිය වේවා අපේ මුළු ශක්තියෙන්ම ශ්‍රී ලංකාව වෙනුවෙන් බඩ කර මේ දදහස් පන්සිය සම්බුධ ජයන්ති කාලයේදී අපි කාගෙත් හිතේ තිබෙන විශේෂ බලාපොරොත්තුව එනම් නව සුබ යුගයක් පහළ වේ කියා ශ්‍රී ලංකාවට අපේ උත්සාහයෙන් තරුණාංශලාගේ උදව්වෙන් අර සාස්වාවෙන් නියම නව සුබ යුගයක් ශ්‍රී ලංකාවට ලබා දෙන්න අපිට පුළුවන් වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මම සත්‍යයෙන් මම අවසන් කරනවා මානද ජය මේ මානද ජය මේ ලංකා ජය මේ ජනතා ජය අලුත් ඇමති මණ්ඩලය හාපුරා කළ තීරණය මින් ඉදිරියට කිසිම ලාංකිකයෙකුට මොනම අන්දමේ අධිරාජ්‍ය නම්බුනාමයක්වත් සම්මත නොකිරීමට නව කැබිනට් මණ්ඩලය ඊයේ තීරණය කරන ලදී. ඒ 1956 අප්‍රේල් මාස 15 වෙනිදා පළ වූ පුවත්පතක ප්‍රධාන ප්‍රවෘත්තියයි මේ ඔබලද ජය මේ මාලද ජය මේ ලංකා ජය මේ ජනතා ජය උපතින්ම බෞද්ධයෙකු නො වූ දිවංගත අගමැතිතුමා බෞද්ධාගම තම අදහස් වලට ගැලපුණ බැවින් 1930 දී ප්‍රසිද්ධියේම බෞද්ධාගම වැළඳගත්තා. බෞද්ධාගම ගැන එතුමා දරූ අදහස් කුමන විදිහේ ඒවාද? මා හිතේ කිසි අදමානයක් නැහැ. අපේ මේ ශ්‍රී ලංකාවට යම් කිසි ප්‍රසිද්ධියක් ලෝකේ ඇති වුණා නම් ඇතිවෙන්න ඉඩක් තිබෙනවා නේද? බුද්ධ ආගම නිසා නිසයි විශේෂයෙන් අපිට ප්‍රසිද්ධියක් ලබා ගන්න. අපිට යුද්ධයෙන් සමර්ථකමක් නැහැ කෙසේ වුණත් මෙවැනි කාලවලදී. අපිට ශාස්ත්‍රයෙන් නොඑක් නොඑක් වෙන ලෝකේ තිබෙන රටවල තියෙන සමර්ථකමක් වලින් අපිට ප්‍රසිද්ධ තත්ත්වයක් නැහැ. අපරාධ කිරීමෙන් අරහිත ඒක නම් තියනවලු අපිට ප්‍රසිද්ධකමක් තිබුණා තිබුණේ මේ පිරිසිදු බුද්ධ ධර්මයේ අවුරුදු 2000කට වැඩි කාලයක් ඇතුළේ ඉදී මේ ලංකාව ලැබුණේ නිසා ඉදිරියටත් අපිට ප්‍රසිද්ධකමක් ඇති වුණොත් මම හිතනවා විශේෂයෙන් ඇති වෙන්න ඉඩක් තිබෙනවා බුද්ධ ධර්මය අපේ ලංකාවේ පමණක් නෝ ලෝකයට බුද්ධ ධර්මයේ අපිට පෙන්වන්නට පුළුවන් වුණොත් මේ අන්ධකාරයේ අද තිබෙන මේ යුගයේ අන්ධකාර යුගයේ එක්තරා ආලෝකයක් මේ බුද්ධ ධර්මයේ ලෝකයට අපිට පෙන්වන්න පුළුවන් වුණා මං හිතනවා අපිට කරන්ට තිබෙන ලෝකයට වැදගත්ම උසස්ම සේවය එයයි කිය. දැන් එහෙමනම් මේ අවස්ථාවේදී අපිත් ධර්මයේ නිත්‍යාකාර ලෙස පිළි ගන්න අතර අනුන්ට පමණක් අපි නොකරන දේ කියන්ට උත්සාහ නොකර අපි යහපත් බෞද්ධ ජීවිතයක් ගත කරන්නට උත්සාහ කරන අතර අපි මේ පණිවිඩ දෙමු ලෝකෙට අද ලෝකයේ තිබෙන සත්‍ය හැටි දෙක වැදගත් පණිවිඩයක් වෙනවට කිසිම අඩමාවක් දිවංගත අගමැතිතුමාගේ එම කතාවේ වැදගත්කම ගැන වචනයක් විද්‍යාලංකාර විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය ආචාර්ය පූජ්‍ය හැවන්පොළ රතනසාර ස්වාමින් වහන්සේගෙන් වරක් බොරල්ලේ තරුණ බෞද්ධ සමිති ශාලාවේදී පවත්වපු විශාල බෞද්ධ මහා සභාව රැස්වීමකදී උන්වහන්සේ සඳහන් කළා මේ රටේ බුද්ධ ආගම රාජ්‍යාගම කරන්නට වොමනාය කියලා ප්‍රසිද්ධ සභාවකදී උන්වහන්සේ කතා කළා මට මතකයි ප්‍රකාශයට අනුවම උන්වහන්සේ අගමැති තනතුරටපත් වීම සමගම <clears throat> තමන්ගේ කැබිනට් මණ්ඩලයට අමාත්‍ය මණ්ඩලයේ එකතු කෙරුවා සංස්කෘතික අමාත්‍ය තනතුරක් ඇති කෙරුවා. ඇති කරලා බුද්ධ ආගම දියුණු කිරීම පිළිබඳව බෞද්ධ පොත්පත් මුද්‍රණය කිරීම පිළිබඳව දහම් පාසල් වලට ආධාර කිරීම පිළිබඳව විහාරස්ථාන දියුණු කිරීමට පිළිමුදල් පරිත්‍යාග කිරීම ඔය නොයෙක් අන්දමින් බෞද්ධ කටයුතු පිළිබඳ විශාල වැදගත් වැඩ පිළිවෙලක් කළා. ඒ වුණත් නෙවෙයි විද්‍යෝදේ විද්‍යාලංකාර කියන එක මේ රටේ ජාතික අධ්‍යාපන ආයතන දෙකක්. ඒ ආයතන දෙක විශ්වවිද්‍යාල තත්ත්වයකට පත් කරලා ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පස්සේ 1915 න් පස්සේ මේ රටේ බෞද්ධයන් වෙනුවෙන් කරපු විශාලම සංග්‍රහය තමයි ජාතික විද්‍යාපීඨ දෙකක් විශ්වවිද්‍යාල බවට පත් කළා. අගමැති වීමෙන් පසු දිවංගත බණ්ඩාරනායක අගමැතිතුමා සහභාගී වූ ප්‍රථම සංස්කෘතික උත්සවය වූයේ චිත්‍රපට සම්මාන උළෙලක්ය. මම නැවත වරක් ප්‍රථමයෙන් කිව්වත් මේ කාටත් ස්තුති කරනවා මේ චිත්‍රපටි ශාස්ත්‍රයේ වැඩි දියුණුවට ක්‍රියා කරගෙන යන සියලු දෙනාට. එතෙම බණ්ඩාරනායක මැතිණියගේ මගේ ස්තුතිය පුද කරනවා අපිට ආරාධනා කෙරුවට මේ අවස්ථාවේදී මේ උත්සවයට බදහත් වෙන්න තාපීතියෙන් ඒ ආරාධනය පිළිගත්තේ මේ චිත්‍රපටි කර්මාන්තේ මේ ශාස්ත්‍රයේ අපේ ලංකාවේ වැඩි දියුණු වේවා කියලා ප්‍රාර්ථනා කරමි. එසේ වැඩි දියුණු වීමෙන් අපේ සාමාන්‍ය ජාතික සාහිත්‍යයත් විශේෂ ධෛර්යයක් ප්‍රයෝජනයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් මමත් සෝපේ මම මේ අවසන්. බණ්ඩාරනායක මැතිතුමා චිත්‍රපට කර්මාන්තය පිළිබඳ එදා ප්‍රකාශ කළ ඒ අදහසත් එම කර්මාන්තයේ ප්‍රගතියක් ගැන කතා කරන්නට ප්‍රවෘත්ති අධ්‍යක්ෂ සරත් අමුල්ගම මහතා බණ්ඩාරනායක අගමැතිතුමාගේ කතාවෙන් කරුණු දෙකක් ගැන එතුමා සඳහන් කරනවා එකක් සිංහල චිත්‍රපටියේ වර්ධනය ගැන දෙවැන්න ඒ චිත්‍රපටි කර්මාන්තයට සම්බන්ධ වෙන අයවලුන් ගැන ඒ අංශ දෙකෙන්ම මගේ සිංහල සිනමාවේ විශාල දියුණුවක් එතෙක් මෙතෙක් ඇති වෙලා තියෙනවායි කියලා ඒ කාලේ මගේ හිතේ අවුරුද්දකට සිංහල චිත්‍රපටි 5කට 6කට වැඩි නිෂ්පාදනය වුණේ නැහැ. නමුත් දැන් අවුරුද්දකට සාමාන්‍යයෙන් 20ක් 22ක් සිංහල චිත්‍රපටි නිෂ්පාදනය වෙනවා. ඒ අතින්ම අපිට පේනවා චිත්‍රපට නිෂ්පාදනයේ විශාල දියුණුවක් ඇති වෙලා තියෙන බව. අනිත් අතට ඒ කාලේ වගේ නෙමෙයි දැන් සිංහල සිනමාව මගේ හිතේ දේශීය කලාවක් වශයෙන් සම්පූර්ණයෙන් පිළි අරගෙන ඒ වගේම අපේ දක්ෂ කලාකරුවන් සියලු දෙනාගේම අවධානයට යොමු වෙන ඒ සියලු දෙනාම පාහේ යම් යම් විදිහකින් ඒට අතහිත දීපු කලාවක් තමයි සිනමා කලාව. ඒ අංශ දෙකෙන් බලපුවාම අපිට පැහැදිලිවම කියන්න පුළුවන් සිංහල චිත්‍රපටිය ගරු බණ්ඩාරනායක අගමැතිතුමා එදා කිව්වා වාගේ එදා බලාපොරොත්තු වුණා වාගේ ශීඝ්‍ර දියුණුවකට ලක් වෙලා තියෙනවායි කියලා. දැන් මේ වර්ධනය රජය පිළි අරගෙන අනාගතයටත් මීට වඩා ක්‍රමවත් වැඩපිළිවෙලක් යෙදීමට විධිවිධාන යොදාගෙන තියෙනවා. විශේෂයෙන්ම දේශීය චිත්‍රපටි කලාව නැංවීමේ මාර්ගයක් වශයෙන් චිත්‍රපටි සංස්ථාවක් ඇති කරලා මේ රටට චිත්‍රපටි ආනයනය කිරීම බෙදා හැරීම එය අතට අරගෙන ඒ අතරම සිංහල දේශීය චිත්‍රපටි නිෂ්පාදනයට විශේෂ අවධානය යොමු කරලා සහයෝගය දීලා උදව් දීලා දිනු කිරීමට රජය බලාපොරොත්තු වෙනවා. 1956 අප්‍රේල් මාස 20 වෙනිදා පැවැත්වූ මහජන රජයේ ප්‍රථම රාජාසන කතාව ඊටම කෙටි එකක් වුවත් එහි ඊටමත් වැදගත් වැඩපිළිවෙල කීපයක්ම ඇතුළත් වුණා. ඉන් කීපයක් නම් ගමනාගමනයේ වැනි ඇතම් අවශ්‍ය සේවාවන් ජාතිය සන්තර කිරීමත් සිංහලයේ පමණක් රාජ්‍ය භාෂාව කිරීම සඳහා අවශ්‍ය නීති හැකිතරම් ඉක්මනින් ඉදිරිපත් කිරීමත්ය. බණ්ඩාරනායක මැතිතුමා වැඩිකල් නොකොස්ම භාෂා පනත පාර්ලිමේන්තුව හමුවට ගෙනාවේය. හිතන්ට එපා. උදේ 6 වෙනකල් පාර්ලිමේන්තුවේ සාකච්ඡා කර සිංහල භාෂාව නීතියෙන් රජයේ භාෂාව කර තිබෙන අලියත් භාෂා ප්‍රශ්නේ දෙරි තිබෙනවායි කියන්නේ. දැන් තමයි භාෂා ප්‍රශ්නේ ගැන අමාරු වලට මුණ පාන්න අපිට සිද්ධ වී තිබෙනවා. සාධාරණ ලෙස යුක්ති සාගතව සිංහල භාෂාවට නියම තත්වයේ දෙන්නත් එසේ කරන අතර අපේ මේ රටේම වාසය කරන සිංහල භාෂාව මව් භාෂාව නොවන ආයතත් යුතුයකම් කර ඔවුන්ගේ විශ්වාසයේ විරාදක ඔවුන් සමගත් මේ රට නොබෙදා ජීවත් වෙන්න වැඩපිළිවෙල සලස්සන්ටයි දැන් දැනතුමුණා විසිරෙන්නේ. ඔබ දැන් ඇසුවේ වචන සල්පය බණ්ඩාරනායක අගමැතිතුමා පවසා දැනට අවුරුදු 13ක් පමණ වන බව මා හිතනවා. රාජ්‍ය භාෂා පිළිබඳව අද අපේ රටේ පවතින තත්ත්වය ගැන කල්පනා කරනකොට අපට දැනෙනවා ඒ වචන කොතරම් සැබෑදයි කියා. බණ්ඩාරනායක අගමැතිතුමා එදා ඉදිරිපත් කළ රාජභාෂා පනත ගැන කල්පනා කරනකොට මට නම් කනගාටුයි. එදා ව්‍යවස්ථා නිෂ්පාදකයෙකු වශයෙන් එතුමා ඒ උදාර පනත බොහෝ ගැහැට මැදේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කරවා ගත්තා. ඉංග්‍රීසියටම ගැතිකම් දැක් වූ අපේ නිලධාරීහු කවදාත් එයට අකුල් හෙළුවා. ඇතැම් විට බණ්ඩාරනායක මහතාගේ සිත්හි එදා ඒ පිළිබඳව යම් සැකයක් තිබෙන්නට ඇති. සටන පටන් ගත්තේ පනත සම්මත වුණාට පසුවයි එතුමා කීවේ ඒ නිසා විය යුතුයි. ඒ අදහස දැක්වූයේ විද්‍යුදීය විශ්වවිද්‍යාලයේ කතිකාචාර්ය විනී විතාරණ මහතායි. දිනය 1957 ජනවාරි මාස පළමු වෙනිදා. අවස්ථාව බස් ජනසතුව කුමක්ද මේ අද කරන්නේ වැඩගත් අවශ්‍ය මහජන සේවයක් එනම් ගමනාගමනයේට පාවිච්චි වෙන මේ බස් සියල්ලම ලංකාවේ තිබෙන බස් පුද්ගලික අයිතිකමෙන් මහජනයාගේ අයිතිකමට අද පත් වී තිබේ ඒ තේරුම කුමක්ද පුද්ගලයෝ මෙවැනි වැඩ කරන්නේ ඒ කරන ලද සේවයට වඩා පුද්ගලික ලාභේ පුද්ගලික වාසිය සලකාබා කවුරුත් දන්නවත් එය ධනපති වාදයේ එක්තරා ලකුණක් මහජන අයිතිවාසිකමට මෙවැනි කටයුතු ලැබීම පුද්ගලික ලාභයට වඩා පොදු සේවයේ සැලකීමේ වැඩපිළිවෙලක් මෙන් කවුරුත් කල්පනා කළ යුතුයි. දැන් අද ඒ කටයුත්ත ආරම්භ වී තිබෙනවා. ඉතා බරෑරුම් කාරණාවක් අපි අද කවුරුත් සිහිවිය යුතුයි. මට අද සිද්ධ වුණේ මේ අංගොඩ ඉඳලා කොළඹට ගමන් කරන්නයි මගේම පළාතේ මේ සේවය ආරම්භ වෙන අවස්ථාවේදී මටත් එතන සිට වචන සෝපයක් කියන්න සිද්ධ වුණේ නිසායි. පාරදිගේන ගමන් සෑමතනම ප්‍රීතිය දකින්න ඉඩක් ලැබුණා. ඒ ප්‍රීතිය වාගේම ලොකු වගකීමකුත් අපි කාටත් තිබෙනවා. කොටස් තුනක උත්සාහය උනන්දුව. මෙවැනි ව්‍යාපාරයක් සාර්ථක වෙන්න නම් සාර්ථක විය පිළිස ඇති විය යුතුයි. ප්‍රථමයෙන් පාලක පිරිසගේ උනන්දුව උත්සාහය ඍජු අවංක ක්‍රියා දෙවනුව බස්වල වැඩ කරන ඒ සේවක මහතුරු පිරිසගේ උනන්දුව උත්සාහය අවංක සේවෙත් උමනාව ඉතිබෙනවා තුන්වෙනුව මහජනයාගේ අර කිව්වාත්මෙන් ඉවසීම සහ උදව් ආධාරය උන කරනවා ඒ ගමනේ කරනකොට පාලක සභාව විසින් නියම කරන ඒ බඩ පිළිවෙල හැටියට ඒ අනුව ඒ බස් පාවිච්චි කරන්නට යම් කිසි ඉවසීමකුත් පාවිච්චි වෙ යුතුයි. බස් රථ සේවයේ ජනසතු කළ දින ලංකා ගමනාගමන මණ්ඩලයේට බස් රථ 3872ක්ද විවිධ තරාතිරමේ සේවක සේවිකාවන් 15000ක්ද පමණ පවරා ගන්නා ලදී. එහෙත් අද ලංගමේ සතු බස් රථ ගණන 6000කි. එදා සිටි සේවකයන් 15000ක් වෙනුවට අද 43500ක පමණ සේවක සේවිකාවන්ට ජීවන වෘත්තියක් ළඟනේ සපයා ඇත. එදා පැවති බස් ගාස්තු සසනා බැලීමේදී අඩුම බස් ගාස්තු අය කරන රටවල සැතපුමක දුර සඳහා අය කරන වියදමට වඩා අඩක් පමණ වූ අඩු බස් ගාස්තුවක් අය කරමින් ළඟමේ පවත්වාගෙන යයි. දිනකට සැතපුම් ලක්ෂ 6කට අධික දුර ප්‍රමාණයක් බස් රථ ධාවනය කරන ළඟමේ සැතපුමකට අය කරන්නේ සත තුනමාරකටත් අඩු මුදලකි. පාසල් බස් සේවා, කාන්තා බස් සේවා, පෝදා විශේෂ බස් සේවා, උත්සව සේවා සහ දීර්ඝ සේවා පොදු ජනතාවගේ ගමන් පහසුව තකා ළඟමේ ආරම්භ කොට ඇත. එදා වාහනයක් ගමන් නොකළ ඈත ගම්බද මාර්ගවල පවා අද නව බස් ධාවනය කරයි. වැඩි වී ඇති මගී සංඛ්‍යාවගේ පහසුව තකා බස් රථ වැඩි ගණනක් යොදා ඇත. මාසකට අලුත් බස් බොඩි සිය ගණනක් පිට කළ හැකි පරිදි වේරහැර නිෂ්පාදනාංශයේ වර්ධනය වී තිබීම සතුටට කරුණකි. එමෙන්ම බස් බොඩි මුළුමනින්ම අලුත් වැඩියා කිරීම සහ කට්ටල් උපකට්ටල් නිෂ්පාදනයේද ශීඝ්‍රයෙන් වැඩිවීම නිසා දිනපතා වැඩි වැඩියෙන් අලුත් බස් රථ මහමගට එක්වෙයි. 1957 අගෝස්තු මාස පළවෙනි දින ඩෙල්ෆ් තටාකයේ අද්දර නැංගුලම්ලා තිබුණු විලියම් මිලේ නෞකාවෙන් පළමුවෙනි සිලිංගය ක්‍රියා කරවීමෙන් දිවංගත අගමැති බණ්ඩාරනායක මැතිතුමා කොළඹ වරායේ මෙහෙයුම් කටයුතු වරාය සංයුක්ත මණ්ඩලය වෙත පවරා දුන්නේය. අද ඉතා වැදගත් රටේ ජනතාව වෙනුවෙන් කරන ඉතා වැදගත් සේවයක් ජනසතු අපේ මේ ආණ්ඩුව සමාජවාදයේ පාර දිගේ ගමන් කරන ආණ්ඩුවක් මේ අවුරුදු දෙක ඇතුළේදී අපි වැදගත් සේව දෙකක් දැන් ජනසතු කර තිබෙනවා. ගමනාගමනේ බස්වත සේවය ජනසතු කෙරුවා. ඊට වඩා වැදගත් සේවයක් මෙය. මේ වරාය සේවයේ ජනසතු කිරීම අර පළමෙන් කරපු එකට වඩා වැදගත් ජනසතු වෙච්ච සේවයක් බව සමුන්නන්ට කවුරුත් පිළිගන්නවා ඇති. දැන් ජන සතු වෙන පළියට වැඩක් ඉබේම දියුණු වෙන්නේ නැහැ. ඔය ජන සතු වීම කියන වචනේ මන්ත්‍රයක් නොව. ඒක නිසියාකාර ලෙස ක්‍රියාවෙන් යෙදුනොත් පමණයි එවැනි කටයුත්තක් කින් ලබා ගන්න පුළුවන් වෙන ප්‍රයෝජන නිසියාකාර ලෙස ලැබෙන්නේ. ප්‍රථමයෙන් පාලක පිරිස. ඒ කියන්නේ මේ සංයුක්ත මණ්ඩලයේ තමයි පාලනය කරන්නේ. ඒ මණ්ඩලයේ ඒ රාජකාරිය බාරගත්ොත් මේක ප්‍රථම හාම්පුත්තු හැටියට හිටපු කොටස් කොම්පිනි කොටස් බාරගත්තා වගේම ඒ වාගේ මූලික අදහස් උඩ ඒ කියන්නේ ආදායමක් ගැනීම නෙමෙයි මූලික පාලක අදහස් උඩ එහෙමනම් අපිට වඩා ප්‍රයෝජනයක් පෙනෙන්නේ නැහැ. මෙවැනි සේවයක් ජනසතු වුණාට පසුව දියුණුවෙන්ට ඉඩක් තිබෙන්නේ. කාගේ කාගෙත් අමාරු අඩුපාඩුකම් ගැන සාධාරණ ලෙස ක්‍රියා කරන අතර මහජනතාව වෙනුවෙන් රට වෙනුවෙන් කරන සේවයක් හැටියට ඒක යෙදී සිටින කවුරු පිළිගත්තොත් පමණයි ආණ්ඩුව වේවා පාලක මණ්ඩලයක් වේවා සේවය කරන පිරිස වේවා සියලු දෙනාම අර තිබෙන අඩුපාඩු අමාරුකම් හරිගස්සා ගන්න අතර අපි සියලු දෙනාම සහෝදර පිරිසක් මේ එක දන්වලක පුරුක් මේ මහ ජනතාව වෙනුවෙන් මේ රටේ මහ ජනතාව වෙනුවෙන් කරලද වැඩගත් සේවයක් කියන අදහස ඔය සියලු දෙනාගේම අපේ හිතවල ඇස් ඉස්සරහා ඔය අදහස තියෙන්න ඕන මොහොතින් මොහොත එහෙම නැත්නම් මේ වාගේ වැඩපිළිවෙල වලින් බලාපොරොත්තු වෙන ප්‍රයෝජන නිසියාකාර ලෙස ලැබෙන්නේ නැහැ. වරාය ජනසතු කිරීමේ ප්‍රධාන අරමුණ වූයේ වරායේ කටයුතු වඩා කාර්යක්ෂම අන්දමින් සිදු කිරීම, අවස්ථාව සලසා දීම හා එහි සේවය කරන අයගේ ආරක්ෂාවේ ස්ථිරත්වයක් ඇති කිරීමටත් ඔවුන්ට යහපත් සේවා පරිසරයක් ලබා දීමටත්ය. දැනට වරායේ ජනසතු කොට අවුරුදු 12ක් පමණ ගත වී ඇත. මේ අවුරුදු 12 ඇතුළතදී වරාය ලබා ඇති දියුණුවක් සේවකයන් දින ඇති අයිතිවාසිකමක් ඉතා වැදගත් ලක්ෂණයකි. වරාය බඩු ගොඩබෑම අතින් මෙතෙක් වැඩිම බඩු ප්‍රමාණයක් මෙහෙවා ඇත්තේ වරාය ජනසතු කිරීමෙන් පසුවයි. වරාය සේවකීනට මාසික වැටුප් ක්‍රමයක් හිමිවීමත් අර්ථ සාධක අරමුදලට සංයුක්ත මණ්ඩලයෙන් 15ක වාර මුදලක් පරිත්‍යාග කිරීමෙන් සේවකීන්ට වෛද්‍ය ආධාර නොමිලේ ආහාර හා ණය පහසුකම් ලබා දීමත් සේවක සුබ සාධනයේට ඉවහල් වී ඇත. දිනය 1959 සැප්තැම්බර් මාස 25 වෙනි සිකුරාදා. වේලාව උදේ 9:45ට පමණ. දිනය 1959 සැප්තැම්බර් මාස 26 වෙනි සෙනසුරාදා වේලාව උදේ 8යි විශේෂ කනගාටුදායක නිවේදනයක් සඳහා අපි මේ වැඩසටහන නැවැත්වීමේ ගරු අග්‍රාමාත්‍යතුමාගේ අභාවය අතිශය කනගාටුවෙන් පළ කරන්නේ අද උදෑසන 7ට පමණ එතුමාගේ තත්වය හදිසියෙම නරක අතට හැරි අතට පමණ එතුමා පරලෝක පැත්විය. මෙදින විදේශීය ගුවන්විදුලි මධ්‍යස්ථාන බොහෝ ගණනක ප්‍රධාන ප්‍රවෘත්තිය වූයේ මෙයමයි. Eleven hours, Greenwich Mean Time. This is London calling. Here is the news read by Douglas Morgan. The Prime Minister of Ceylon has died in hospital from the wounds inflicted by an assassin. The news of Mr. ලංකා අග්‍රාමාත්‍ය SWRD බණ්ඩාරනායක මහතා විය. එතුමාගේ පිළිබඳ පුවතින් ලංකා ජනතාව කම්පා වේ. හැලුණු ගඟ සිඳී කිලී නොදැනේ ගරු බණ්ඩාරනායක මහතාගේ අභාවය මහා දුක්ඛදායක සිද්ධියක් හැටියට නේරු මහතා විස්තර කරයි. එම නිවේදනයේ ඔහු කම්පා වූ බව කියා තිබේ. ආසියානු රටවල තිබෙන තත්ත්වය අනුව ගරු බණ්ඩාරනායක මහතා වැනි අයෙකු නැතිවීම ඊ타මත්ම කනගාටුදායක සිද්ධියකයි ඉන්දීය අග්‍රාමාත්‍යවරයා පවසයි. මහා පහන් වැට ගරා වැටුණු නැඟු එළිය එයිනේ නිවිගියේ නැත සදා කල් ඕන කරන්නේ එක තනතුරක් පමණයි. ප්‍රථමයෙන් මට ඉඩ දෙන්න වැඩ කරන් ඒ වැඩ වලින් තෝරා ගන්න මොන තත්වයක් සමුන්නාන්සලාට සාධාරණ ලෙස මට දෙන්න පුළුවන් වෙයිද කියලා. වැඩ වලින් තෝරා ගන්න අපි වැඩ කෙරුවෙන් පස් ඒක ප්‍රථම කොහොම වුණත් මගේ අවසානයේදී මහජනයා කියා හිටියොත් මා කරේ මේ අවංක මහජන සේවකේ කියලා. ඒ තනතුර මට සම්පූර්ණ ප්‍රමාද. මිනිස් වෙතින් ආ මුග්‍රියේ හන අකාලයේ නිවන් රැක වරණේ ජනතා යුගයේ පීත්‍රුවරයාණෝ දිවංගත අගමැති SWRD බණ්ඩාරනායක මහතා පැවැත්වූ කතාවල කොටස් ඇතුළත් කොට සකස් කළ විශේෂ වැඩසටහනයි. කතනය හා සහාය ප්‍රේමකීර්තිද අල්විස් අශෝක තිලකරත්න. කාර්මික සංස්කරණය චන්න ෆොන්සේකා නිෂ්පාදක පාලිත පෙරේරා ඔබ ඒ සවන් දුන්නේ SWRD බණ්ඩාරනායක මැතිතුමා පැවැත් වූ කතාවල කොටස් අනුසාරයෙන් අදට අවුරුදු 52කට පෙර එනම් 1972 සැප්තැම්බර් මාස 26 වැනිදා ප්‍රථම වරට ප්‍රචාරය කරන ලද ජනතා යුගයේ පීත්‍රූවරයාණෝ නැමැති විචිත්‍රාංගයයි. ජේෂ්ඨ මාධ්‍යවේදී කීර්තිමත් නිවේදක පාලිත පෙරේරා සූරීන් නිෂ්පාදනය කරන ලද එම විචිත්‍රාංගය අදට යෙදෙන 62 වෙනි බණ්ඩාරනායක අනුස්මරණ දිනය වෙනුවෙන් දැන් අපි රසභාණය තුලින් ප්‍රචාරය කළෙමු. පෙරබරු 11යි විනාඩි 37යි දැන් වෙලාව ඔබ එක්වී සිටින්නේ ස්වදේශීය සේවය සමග. අලුත් අලුත් සිතුවිලි වපුරා අලුත් අලුත් අදහස් අස්වතුරන ස්වදේශීය සේවයයි අලුත් ඇහැකින්